මොකද එතන සිද්ධ වෙන අනිත් සිද්ධිය එතන සිද්ධ වෙන අනිත් සිද්ධිය ගැන අපි හොඳට දැනගන්න ඕනේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා බලන්න. මින්නත් මේ වේදනාවක් ඇති වෙනවා අම්මට මේ ළමයාගේ රූපය දැක්කහම මේ රූපය නිත්‍යයි කියලා හිතෙච්ච හින්දා ඒ අම්මට සැප වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ එතන ඒකේ ඉස්ස ආරම්මණය ලැබුණු හින්දා ඒකේ විඳීමක් තියෙනවා. සැපයක් විඳිනවා මේ දරුවා දැක්කහම. සැප විඳින ස්වභාවයක් නැත්ද ලෙන්ගතු රූප, කැමැති රූප දැක්කහම සැප ඇති වෙන ගතියක් නැත්නම් එහෙම නැත්නම් ඒ රූපත් එක්ක ඇලි ගලි ඉදීද? නෑ. එහෙනම් රූප විශේෂෙහි පින්නත් මේ මම කතා කරන්නේ හැට පේන රූප ගැන අම්මා එක උදාහරණයක්. ඒ විතරක් නෙවෙයි. දරුවෙක් මේ ලෝකෙට බිහි වෙලා ඒ දරුවා අම්මගෙන් කිරි ටිකක් පුරාපනකොට ඉස්සෙල්ලාම අඬ අඬ හිටපු කෙනා අඬන එක නවත්තලා දානවා. නවත්තලා දාලා සතුටු වෙනවා. එයාට ඒ කිරි රසයෙහි සතුට ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ සතුට ඇති වෙන්නේ ඒකත් එක්ක ලැබිච්ච වේදනාව සැපසහගත නිසා. යම් වේදනාවක් සැපසහගත නම් ඒ වේදනාව හින්දා සතුට ඇති වෙනවා. ඒ සතුටේ ඒ අම්මා මොකද වෙන්නේ නැවත නැවත ඇලෙනවා. නැවත නැවත ඇලෙනවා. නැවත නැවත ඇලෙනවා විතරක් නෙවෙයි ඒ රූපය හෝ ඒ වේදනාව හෝ ග්‍රහණය කරගන්නවා. ඒ විදිහටයි ඒක උපාදානයක් බවට පත් වෙන්නේ. දැන් මේ වේදනාවේ සතුට සතුට වේදනාවල් ඇතිවෙනවා. රාගයෙන් ඇති වෙන්නේ සතුට වේදනාවක්, සැප වේදනාවක්. ඒක ප්‍රබල හින්දා රාග නිස්සිත වස්තුන් කෙරෙහි මිනිසුන් විතරක් නෙවෙයි තිරසන් සත්වයන් පවා අදීම ඇලෙනවා. සතියින්ම ඇලෙන්නේ රාගයෙන් ලැබෙනා වූ සැප වේදනාව වැඩි වෙනවා. වේදනාවේ සැප ස්වභාවයක් තියෙන ආස්වාදයක් තියෙන හින්දා මොකද වෙන්නේ? ඒකේ ඇලීමක් සිද්ධ ඒකේ ඇලීමක් සිද්ධ වෙනවා. ඒ ඇලීම විතරට ඒ ග්‍රහණය වීමක් සිද්ධ වෙනවා. ඒක මගේ මේ సంతානය තුළ සිද්ධ වෙන ඉබේ නෙවෙයි හේතු ඇතුළු සිද්ධ වෙන මම කරගන්නෙත් නැති වෙන කෙනෙක් කරන්නේ නැති එක්තරා නිවේදිත වෙන්නේ නැති එක්තරා වැඩපිළිවෙලක් මෙතන ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙනවා මෙතන වේදනාව කෙරෙහි සතුට වෙන. ඇයි මේ වේදනාව කෙරෙහි සතුට වෙන්නේ? ඒකේ තියෙන ඇත්ත తත්වය දන්නේ නැති නිසා. මම මෙයාගෙන් මෙන්න මේ මහනවා. මේ වෙනකොට අලෝගත්ත රූප නැත්ද? හොඳට අලෝගත්ත ජීවි අජීවි වස්තු නැද්ද? හොඳට අලෝගෙන නම් හොඳට උපාදාන වෙලා නම් මතක් වෙනකොටත් සතුටුයි. මම දැන් අහන්නේ මතක් වෙනකොටත් සතුටු ඇති වෙන දේවල් තමන්ගේ ජීවිතේ නැද්ද මේ වෙනකොට? තියෙනවා. හැබැයි ඒ සතුටින් දාම වැඩිපුර තියෙන්නේ සැපද දුකක්? කලකිරීමක්ද පස්සත්තාපයක්ද නැද්ද? හැම වෙලේම කියන්නේ දැන් නැත්තේද දන්නේ දැන් වෙනස් වෙයිද දන්නේ නේද දුරකථන හැමතුමක් දුන්නේ නැත්නම් මොනවා වෙලාද දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට රෑ 12ට විතර දුරකථන හැමතුමක් එහෙම ආව කකුල් වෙවුල වෙවුල යන්න වෙන්නේ. නේද? නරක ආරංචිය කොයි වෙලාවේ ලැබෙයිද දන්නේ කියලා හැම වෙලාවකම බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලෙන්ගතුකම් හින්දාද නැත්නම් කැමති දේ ලංවීම බැඳීම් හින්දාද නැත්නම් එතකොට හැම වෙලේම දුක් විඳින්න අනිත් එක් බලන්න. රූපවාහිනිය බලන වෙලාවක හරි අල්ලාප සල්ලාපේ ඉඳලා වෙන්න වෙලාවක හරි ඔය එක එක දේවල් සතුටු වෙන්න කරන වෙලාවවල අපි හොඳට දකින සතුටු වුණු කියනවා. ජීවිතේ එකතු වෙලා විනෝද වෙන වෙලාවල් තියෙනවා සාමාන්‍යයෙන් මේ අතෝ. ඒ වගේ වෙලාවවල සතුටු වුණු කියනවා. හැබැයි පොඩ්ඩක් තනි වෙන්න ඕන බලන්න. පොඩ්ඩක් තනි වෙච්ච ගමන් මම දකිනවා හුස්ම උඩට ඇදලා අතාරිනවා. මං කියන ඔය හිනා වෙලා කතා කරලා ඔය හිටියට හැමෝම ළඟ ලොකු තුවාල තියනවද නැද්ද? හැමෝම ළඟ ලොකු තුවාල නැත් තියනවද නැද්ද? තුවාල තියාගෙන තමයි ඔය හිනා වෙලා කතා කරන්නේ. පෑරෙන තුවාල ඇත. නේද? එහෙම කියනකොට මොකද කරන්නේ බිම බලා ගන්නත් වෙනවා ඇයි? අපිටත් එහෙමයි අපිටත් එහෙමයි කියලා කාටත් කියන්නේ. ඒ තුවාලේ වෙන මොකක්වත් නෙමෙයි මිනිස්සු ඔය ඔක්කොම තුවාල ටික එක ගොඩට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් පිච්ඡන්න ලබති සම්මි දුක්ඛං කැමැති දේ නොලැබීමේ දුක කියලා සඳහන් කරනවා. බලන්න ජාති දුක ලැබෙනවට කැමැතිද? නෑ. හැබැයි ලැබෙනවා. ජරා දුක ලැබෙනවට කැමැතිද? නෑ හැබැයි ලැබෙනවා. ව්‍යාධ දුක ලැබෙනවට කැමැතිද? නෑ හැබැයි ලැබෙනවා. මරණ දුක ලැබෙනවට කැමැතිද? ඒත් ලැබෙනවා. එහෙනම් ඔය විදිහට ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් දුක් සත්‍ය ගැන දේශනා කළ බුදුරජාන් වහන්සේ ඒ ඔක්කොම කැටි කරලා අරගෙන කාරණා දෙකකින් දේශනා කරපු එක කාරණයක් තමයි යම් විඤ්ඤාණ ලබති තම් දුක්ඛ. අනිත් කාරණා තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. එතකොට බලන්න එහෙනම් කැමති දේ නොලැබීමේ දුක මම අහනවා මේ අයගෙන්. මේ වෙනකොට ජීවිතයේ දන්න දවස් ඉඳන් ඇති වෙච්ච දුක් තියෙනව නේද? ඒ දුක් එකක් හරි තියෙනවා නම් මට මේ දැන් කියන්න කැමති දේ නොලැබීම හින්දා ඇති වුණා කියලා කියන්න බැරි දුකක්. කැමති දේ නොලැබුණ හින්දායි මට මේ දුක ඇති වුණේ කියලා ඒ ගොඩට වැටෙන්නේ නැති යම් කිසි දුකක් තියෙනවා නම් කියන්න බලන්න. අම්මා මැරුණා කියලා හිතන්න කැමතිද? කවුරු හරි නපුරු වචනයක් කිව්ව හින්දා දුකක් ඇති වුණා කියන්නේ කැමතිද? කාගේ හරි ආදරයක් අහයි වුණ හින්දා දුකක් ඇති වුණා කියන්නේ කැමතිද? ආ අසනීපයක් හැදුණා කියන්නකො කැමතිද? එහෙනම් ඔය ඔක්කොම කල්පනා කරලා බලුවොත් මොකද වෙලා තියෙන්නේ? කැමතිද? ආ දැන් මේ ලෝකේ තියෙන ඔක්කොම අපි කැමතිද? එහෙනම් කැමති දේනු ලැබීමේ දුකයි තියෙන්නේ. ලෝකේ තියෙන හැම දෙයකම අපි කැමතිද? කැමැත්ත ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න දුක වැඩි. කැමැත්ත ඇති උනේ කොහොමද? කැමැත්ත ඇති උනේ කොහොමද? අම්මා ගැන කැමැත්ත ඇති උනේ කවද්ද? අම්මා ගැන කැමැත්ත ඇති වෙන්න පටන් ගත්තේ කවද්ද පින්නන්නේ බලන්න. කිරි ටිකක් උරලා බොනකොට ඉපදිලා. ඒ කිරි දුන්න අම්මා හදිස්සියේ අසනීප වෙලා අපි හිතමුකෝ පළවෙනි දවසේම වෙන වෙන කිරියම්මා කෙනෙක් ළමයෙකුට කිරි දෙනවා කියලා. හැබැයි හඬන්නේ නැහැ. ඕනේ කෙනෙක්ගෙන් ළමයාට ඕනේ කිරි ටිකක් බොන්න විතරයි. සතියක් දෙකක් තුනක් ගියාට පස්සේ මොකද වෙන්නේ? අම්මා ළඟ නැත්තම් ඉවරයි. එහෙනම් සතුට සැප වේදනාව ලබා දෙන වස්තුව කෙරෙහි මේ කැමැත්ත ඇති වෙන්නේ, සංහාව ඇති වෙන්නේ. මං කියන දන්නේ වේදනාවයි හේතු වෙන්නේ සංහාවට. වේදනාව හේතු වෙලයි සංහාව ඇති වෙන්නේ. එහෙනම් සැප වේදනාව ලබා දුන්න වස්තුන් කෙරෙහි ඇලෙන, බැඳෙන, කැමැති ඇති වෙන, සංහා ඇති වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් පුංචි කාලේ ඉඳන් මේ වෙනකම් අහන්න තමන් ආදරය කරන මොනවා හරි වස්තුන් කෙරෙහි දැන් බැඳලා තියෙනවා කියලා කියන්නකො. ඒ බැඳලා තියෙන වස්තුන් කෙරෙහි බැඳුනේ ඒ වස්තුන්ගෙන් තමන්ට ඉෂ්ඨාරම්මණයක්. ඒ කියන්නේ ඉෂ්ඨ රසයක්. කැමැති රසයක්, කැමැති වේදනාවක්. තමන්ට කැමැති වේදනාවක්, කැමැත්තක්, සැප වේදනාවක්, සතුටක් ලබා දුන්න හින්දාද නැත්නම් ලැබෙච්ච හින්දාද නැද්ද ඒ වස්තුන් කෙරෙහි වැදෙන්නේ? එහෙනම් ওই වැදීමට හේතුුනේ මොකක්ද? වේදනාව කෙරෙහි සතුට ඇති වීම වේදනාව කෙරෙහි සතුට ඇතිවීම සැප වේදනාව කෙරෙහි සතුට ඇති වුණා සතුට වෙච්ච දෙෙහි ඇලුනා ඇලිච්ච දෙ ග්‍රහණය කරා ඊට පස්සේ වස්තුවත් අලෝගත්තා ඒ වස්තුවත් අලෝගත්තා නෙවෙයි ඒ වස්තුවත් Tamanට ඇලුනා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බලන්න නැතුව ඉන්න බෑ අහන්න නැතුව ඉන්න බෑ විඳින්න නැතුව ඉන්න බෑ එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ දැන් ඉතින් පෙරදිලා ඉන්නේ ඇයි පෙරදිලා ඉන්නවා කියන්නේ එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ අහන්න නැතුව ඉන්න බෑ විඳින්න නැතුව ඉන්න බෑ එහෙම ඉන්න කියොත් මොකද වෙන්නේ විනිගන්නවා අතුලාන්තය විනිගන්නවා වාගේ දැනෙනවා දකින්න නැතුව ඉන්න බැරි කමක් තියෙනවා. දැක්කේ නැත්නම් ඉන්න අමාරුයි. හොයාගෙන හරි ගිහින් බලන්න වෙනවා. දැන් හරියට නිකන් වැඳගත්තු දෙරේ ගහන්න ඕනේ වගේ අහු වෙලා ඉවරයි. මකුළු දලකට අහු වුණා වගේ. දැන් ඉතින් මකුළු මකුළු දලකට අහු වුණොත් පැටලුණොත් පින්නත් නේ කාට කොන විදිහට ඊට පස්සේ තීරණය වෙන්නේ වැඩේ. මකුළුවට ඕන විදිහට කොච්චර දඟලුවත් හරියන්නේ නැහැ. ඒ වගේ මේ සංහා දැලෙහි පැටලුණ කෙනාට දැන් ඉතින් අනිත් අය නැතුව ජීවත් වෙන්න බැරි වෙනවා. මේ ඔක්කොම සංසිද්ධියේ හින්දා දැන් ඉතින් කී සැරයක් එකම රූපය ඔය ඇහැට පෙන්වවද කියලා අහන්න ඉතින් ඇති වෙනවද? අද පෙන්නපු දේ හෙටත් පෙන්වන්න ඕනේ අනිද්දාත් පෙන්වන්න මෙහෙම ඉඳලා ඉඳලා ඉඳලා පෙන්වත් නේ හැමදාම හරියට මහන්සිලා එකම රූපයක් කොහොම හරි පෙන්වනවා කියන්නකො ඉන්නේ මිදෙන්න ඕන් අන්තිම ප්‍රතිඵලය මාව දාලා යන්න එපා. තව එක සැරයක් ඇහැරලා බලන්න. ඇයි අද තරහ වෙලා වගේ ඉන්නේ කියලා ඉතින් ඕ නේද පොළවේ පස් කකා නඩ පටන් ගන්නවා. ආයෙ බලන්නෙම නැහැ. අහන්නෙම නැහැ. කියන දේ අහන්නෙම නැහැ. හොඳටම තරහ වෙනවා. එහෙනම් මම අහන ආයතරයක් මෙහායේ ලැබිලා තියෙන මේ ජීවිතේ ලැබිලා තියෙන ওই ජීවිතේ මහා දුක් ගොඩක් අනාගතේ ලැබෙන්න තියෙනවද නැත්ද මහා දුක ලග්නයනකට ලෑස්ති කරගෙනද නැත්නම් ඉන්නේ. මිනී පෙට්ටි ළඟට වෙලා අඬන්න සිද්ධ වෙන වාර ගාන කීයද දන්නේ නැහැ. එහෙනම් දුක් ගොඩක් වහගෙන ජීවිතය ගෙවනවා. දුක් ගොඩක් වහගෙන ජීවිතය ගෙවනවා. මේ දුක් ගොඩට හේතු උනේ එහෙනම් මේ වගේ ඒවා එකතු වෙන්න හේතු උනේ. මේ වගේ එක එක වස්තුන් මගේ ලෝකයට බැඳෙන්න හේතු උනේ වේදනාවෙහි සතුටු වීමද නැත. එදා වේදනාව ඇති වෙනකොට සැප වේදනාව. දැන් බලන්න යම් කෙනෙක් පිරිමි දරුවෙක් කියලා හිතනද අවුරුදු 17ක් 18ක් යන කාලෙදී ඔන්න ස්ත්‍රී රූපයක් දකිනවා. දැකලා යාට සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් ඇති වුණාට පස්සේ නැවත නැවත නැවත නැවත හැරි හැරි බලනවා. එයාට සතුට ඇති වෙනවා. නැවත නැවත නැවත නැවත හැරි හැරි බලනවා. මේ බලන බලන වාරයක් ගන්න ඇලීමක් ඇති මේ විදිහට දින ගණන් සති ගණන් යනකොට අන්තිමට පිච්චෙන ගානට හදා ගන්නවා. උපාදාන බවට අර ඇති වෙච්ච සංහාව උපාදාන බවට පත් වෙනවා. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන වැඩක්. ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? සංහාව ඇති වුණා. ඊට පස්සේ ඒ ගැන එයා හැම වෙලේම විමසිල්ලෙන් ඉන්නවා. විමසිල්ලෙන් ඉන්නකොට එයාට ලාභයක් ඇති වෙනවා. ඒ කියන්නේ අර විමසිල්ලෙන් ඉන්න වස්තුවෙන් නොයෙකුත් මේ පැත්තට යම් යම් ලාභ ඇති වෙනවා බලාපොරොත්තු වෙන දේවල්. ඊට පස්සේ මගේ ඇයි සඳහන් නැති වෙනවා. ඔය විදිහට ඔය විදිහට අන්තිමට මේක උපදින්නේ මසුරුකමත් පහු කරලා ගිහිල්ලා දැන් නම් රැක ගන්න ඕනේ කියන උපාදිත தත්වයකට උපාදානය කරගත්තට පස්සේ අකින්න ඕනේ කියන අදහස තියෙනවා. එතකොට දඬු කුකුළු අතට ගන්න වෙනවා. ප්‍රාණඝාත කරන්න වෙනවා. කරනවා නෙවෙයි කෙරෙනවා. අන්තිමට මොනවා කිව්වත් කවුරු මොනවා කිව්වත් මම මට එක දවසක්වත් දකින්න නැතු ඉන්න බෑ. අහන්න නැතු ඉන්න බෑ. කවුරු නැතුණත් මම මේ දේ කරන්න ඕනේ කියන தත්වයට හිප්පත් වෙනවා පුතා. ඒවා ගිනිගෙන දැවෙන හිත් මේ පුච්චාගෙනින්ද පුච්චාගත්තේ තමන්මයි. දැනගෙන නෙවෙයි. මේක සිද්ධ වුණේ වේදනාවේ ඇත්ත తත්වය දන්නේ නැති නිසා. එහෙනම් කල්පනා කරන්න. මේ ඇති වෙන සැප වේදනාවක් තියෙනවා නම් ওই ලෙන්ගතු වස්තුන් හින්දා, කැමැති වස්තුන් හින්දා ඒ සැප වේදනාව පවත් ගන්න පුළුවන්. ආහාරයක් හින්දා කියලා රූපයක් හින්දා, ශබ්දයක් හින්දා නැවත නැවත නැවත නැවත වේදනාව ලබා දිය යුතුද නැද්ද? මේ ඇති වෙන වේදනාව වෙන බුබුලක් වාගේ එතනම එතනම බිඳෙනවා. මේ මතුවේවි මතුවේවි යන වේදනාව එතනම එතනම ඉවරයි. එතනම එතනම ඉවරින්දා මිනිසුන්ට ඉවරක් නැතුව මේ සැප වේදනාව නැවත නැවත ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සති ගණන් මාස ගණන් මෙහෙතිලා සමහර වෙලාවට සමහර ඇත්තු කාමයේ වර්ධවය හැදිරෙන්නට සැලසුම් කරගෙන ඔන්න සැප වේදනාවක් ලබා ගන්නවා. ඒකම වේදනාවක් පින්වත් එතනම ඉවරයි. මාස ගාණක්, සති ගාණක් වෙහෙසුනා කියලා කුංචි වෙලාවක්වත් ඒ සැප වේදනාව තියාගන්න බෑ. ඒකට ඒ විස්සලා යන ගතිය වේදනාව ස්වයංක්‍රීයව ඒ කියන්නේ මේකේ තියෙන ස්වභාවය තමයි වේදනාව ඇති වෙච්ච තැනම නැති වෙනවා. ඒක දැනගත්තේ නැති හින්දා ඒ වේදනාව ඇති වෙච්ච තැනම නැති වෙනවා කියලා දැනගත්තේ නැති හින්දා පින්වත්නි සැප වේදනා හමු වේ අපිට ඒවා නිත්‍යයි ඒවා සැපයි කියන හැඟීම එනවා. ආන්ගේ හැඟීමෙන් හින්දා ඒවායි ඇලෙනවා. ඒවා ග්‍රහණය කරගන්නවා. වේදනාවේ අනිත්‍ය ස්වභාවය තේරිලා. ඒකේ දුක්ඛ ස්වභාවය තේරිලා. ඒකෙන් නැවත නැවත දුක් හට ගන්නවාය සැප වේදනාව නැවත නැවත නැවත නැවත ළඟා කර ගන්නකොට පිටත් මේ මොකද වෙන්නේ ඒකෙහි තියෙන ඇලෙන ගතිය එන්න එන්න එන්න වැඩි වෙනවා එන්න එන්න එන්න වැඩි වෙනවා. ආන්ගේ වැඩි වෙන හින්දා දුක් වැඩි වෙනවා. ඒ ඒ ක්‍රමවේදය තුළ තමයි මට මේ උපාදානය සිද්ධ වෙච්ච දොරටුව. වේදනාවයි කියලා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. වේදනාවෙහි නොඇලුනා නම් මම යම් විදියකින් එදා මේ සැප වේදනාවෙහි නොඇලුනා නම් මම යම් හේකින් එදා මගේ ළඟ අද උපාදානය වෙච්ච වස්තු තියෙන විදියක් නැහැ. යමෙක් දැන් දැනගන්නවා මේ වේදනාව මගේ වශයෙන් ගන්නත් බෑ මේ වේදනාවෙහි ඇති නිත්‍යභාවයකුත් නැහැ ඒක ලස්සනම නැති වෙන එකක් මේක නැවත නැවත ග්‍රහණය වෙන වාරයක් වාරයක් ගානේ ඒකෙහි තියෙන තණ්හාව වැඩි වෙනවා එහෙනම් මේ සැප වේදනාව කියන එක තණ්හාව ඇති කරනවා ඒ වගේම දුක් වේදනාව කියන එකත් තණ්හාව ඇති කරනවා ඒක දුක දුක් වේදනා ඇති වෙනකොට පින්වත්නි සැප වේදනාව කෙරෙහි තියෙන තණ්හාව තවත් වැඩි වෙනවා දුක් වේදනා ඇති වෙනකොටයි කෙනෙකුට සැප වේදනා ගැන තියෙන තණ්හාව තව තව වැඩි වෙනවා. ඒකින්ද මේ ඇහෙන් බලනවා, කනෙන් අහනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳින වාර ගන්න ඉවරක් නැහැ. අනිත් අයට හිංසා කර කර පවා, පොලින් පැන පැන රණ්ඩු අල්ල අල්ල අනිත් අය තල්ලු කර දමමින්, අනිත් අයට ගහමින්, අනිත් අය මරමින් වෙලාවකට මේක ලොකු කොරයක් වෙලා නිර්සංගත ජීවිත විතරක් නෙවෙයි, මනුස්ස ජීවිත පින්නත් මේ හැම තැනකම තිරිසන්නුත් පොර කනවා මිනිස්සු පොර කන හැම තැනම පොරේ මොකක්ද සැප වේදනා ලබා ගැනීමේ පොරය ලැබුණත් නොලැබුණත් ඉවර වෙන දේ බලන්න මේක ප්‍රායෝගිකවම හිතලා වාහනයක ආසනයකට පොර කන්නේ ඇයි මුචි තැනකට යනකොට නේද 100ක් විතර වාහනයක නගින්න ඉන්නවා හතලියකට විතර යන්න පුළුවන් වාහනයක් ඇවිල්ලා නවත්තනවා. දන්නවනේ මොකද වෙන්නේ කියලා. වායත කාම්මා කෙනෙක්ද, ගැබිනි මාතාවක්ද, පූජ්‍යපක්ෂයේ කෙනෙක්ද මොකවත් නැහැ. හොඳට පොර කාලක් පෙරලගෙන ගිහිලා නේද? පොර කාගෙන ගිහිලා ඉඳ ගන්නවා ආසනයක. මෙන්න මේක දන්නේ නැති නිසා වේදනාවේ අනිත්‍ය දන්නේ නැතිද? දැන් ඔය ඉඳගත්තේ මොනවද ලබන්නේ? ආසනේ ඉඳගෙන යන්න නෙවෙයි ඔය ඉඳගත්තේ සැප වේදනා ලබන්න සැපට යන්න. සැප වේදනාව කියන්නේ සතුටු හින්දා. ආ සතුටෙන් යන්න. කුඩු ඉඳගෙන ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඉඳගෙන තුටක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඉන්න බෑ දනවා. ඊට පස්සේ හැරෙන්න ඕනේ. වෙරෙන්න ඕනේ. වෙලාවකට නැගිටලා ඉඳ දෙනවා සමහර. නේද? ඒක එක. අනිත් එක ඉඳගෙන ගියත් හිටගෙන ගියත් වෙනවා මේ හැන්දාවට පුදේවා. ඉඳ ඉඳගෙන ගිහිල්ලා ලැබෙන දුක් වේදනාව දිගටම තියෙන්නේ නැහැ. ඉඳගෙන ගිහිල්ලා ලැබෙන සැප වේදනාව දිගටම තියෙන්නේ මේ බව නොදන්නකම හින්දා තමයි මේ පොර ඇල්ලිලි ඔක්කොම ඔක්කොම කියන්නේ. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ වේදනාවේ අනිත්‍ය සංඥාව Tamanට ඇති වෙනවා නම් මෙනෙහි කරලා ඒ දැනත්තාට කලබලයක් නැහැ. මොකෝම කලබලයක් නැහැ. පොර අල්ලන්න දෙයක්වත් නැහැ. මොකද නැති වෙන දේ ගැන මොන මොකටද කරන්නේ? අල්ලලා පියාගන්න පුළුවන් නම් සැප වේදනාව ඔස්සේ ඔච්චර දිවල ගමන්නේ අල්ලගත්ත සැප වේදනාව වෙනස් වෙන්න දෙන්නේ නැතුව හිර කරලා තද කරලා තියාගන්න පුළුවන් නම් Tamanට කමක් නැහැ සැප වේදනාවේ යන්නත්. එහෙනම් ඔන්න ඔය විදිහට මේ ජීවිතේ ගත කරනකොට සැප වේදනාව කෙරෙහි කලකිරීම ඇති වෙන කම්ම අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා සඤ්ඤාගාරගතෝවා ඉතිපත් සං මේ වේදනානිච්ච වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන නැවත නැවත මෙහි කරන්නේ. එතකොට අර දුක් වේදනා ඇති වුණත් පස්සත්තාවයක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒකත් අනිත්‍යයි කියලා දන්නවා. සැප වේදනා ඇති වුණත් ඒ ගැන උද්දාමයක් ඇතිවෙන්නේ නැහැ. අතීත වේදනා ගැන ප්‍රාර්ථනා කිරීමකුත් නැහැ. අනාගත වේදනා ලුහුබැදයන්කුත් අතීත වේදනා ලුහුබැදයන්කුත් නැහැ. අනාගත වේදනා ප්‍රාර්ථනා කිරීමකුත් නැහැ. මොකද ඒවා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා. මේ ඊයේ පෙරේද වගේ ওই වේදනාව ගැන ඔහොම අදහසක් එහෙම ආවද? මම හැම එකක් එක්කම අහලා බලනවා. නේද? ඊයේ පෙරේදා ගිය සතියේ ගිය අවුරුද්දේවත් අඩුම ගානේ සැප වේදනාව කෙරෙහි කලකිරීමක් එහෙම ආවද? එහෙනම් නිවන් දකින්න. නේද? උපාදානය කෙරෙන උල්පත තමයි වේදනාව කියන්නේ. මේ ජීවිතයේ එක එක වස්තු උපාදානය වෙච්ච මූල ස්ථානය තමයි අවිද්‍යාව. ඒකින්ද තමයි මේ නොදැනකමෙන් තමයි මේ වේදනාව කෙරෙහි අපිට ඇති වුනේ සතුටක්. අවිද්‍යාවෙන් තමයි. එතකොට මේකට ඍජුවම අවතීර්ණ වෙච්ච දොරටුව තමයි වේදනාව. එතන ගැන අපි එහෙනම් විදර්ශනා කළේ නැත්නම් එතන අනිත්‍ය බව මෙනෙහි කරලා තමන්ගේ දොරටුව වහගත්තේ නැත්නම් නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා මොන්න තරම් පින්කම් කරත් මොන දේවල් නේද? කඩින චීවර නෙවෙයි, කප්පුක් නෙවෙයි මොන දේවල් උස්සගෙන ගියත් ලැබෙල මේල පළඳනා ලැබෙයි නේද? ඒකේම හැමදේ. ඕවත් ඕවා උස්සගෙන ඉඳලා වැඩක් නැහැ නේද? මේල පළඳනාවත් අනිත්‍යයි. සක්විති රජකම අනිත්‍ය ස්වභාවය. එහෙනම් අනාගතේ අහවල් දේ අහවල් දේ කියලා පතන්න දෙයක් නැහැ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හේතනවා හැරෙන්නට. එහෙනම් ඉතින් තමන්ට තේරෙන්න ඕනේ දැනෙන්න ඕනේ හැඟෙන්න ඕනේ මේ වේදනාව ඉතාමත්ම දරුණු දරුණු එකක් කියලා. අන්නේ විදිහට පින්වත් මේ තමන් ඔය සංඥා සංකාර කියලා කියන දෙකම එකතු වෙලා හිතෙහි හැදෙන ස්වභාවයක් තියෙනවා ධම්ම කියලා කියන එක කොටස. එතකොට මේ ධම්ම කියලා කියන කොටසට අයිති වෙනවා කාමච්ඡන්දය. දැන් කාමච්ඡන්දයක් යමක ඇති වෙන්න නම් යම් වස්තුවක් දැකලා සංඥාවක් උපදින්නත් ඕනේ. ඒ සංඥාවත් එක්ක කාමච්ඡන්දය උත්පාදනය වෙන්න ඕනේ. එතකොට ඒ සංඥාව, ඒ සංඥාවෙන් යමක් සකස් වෙනවා අපේ හිතේ. කාමච්ඡන්ද වශයෙන්, ව්‍යාපාද වශයෙන් මේ විදිහට එක එක ඊර්ෂ්‍යා, කෝධ, වෛර, මාන්න ඔය විදිහට සකස් වෙනවා. මේ සකස් වෙන හැම එකක්ම නිත්‍යද අනිත්‍යද ඒ හැම එකක්ම එතනම ඇති වෙලා නැති වෙලා යනවා. මේ බලන්න. දැන් තරහ කියලා කියන්නේ තරහ කියලා කියන්නේ ඒ වගේ සකස් වෙන දෙයක්. කාමචන්දය කියලා කියන්නේ ඒ වගේ සකස් වෙන දෙයක්. මම අහන මේ අයගේ කෙනෙක් කෙරෙහි අපිට තරහක් ආවම නැවත නැවත නැවත නැවත ඒ තරහ සකස් වෙනවා වේගෙන් වේගෙන් වේගෙන්. සකස් වෙලා කොයි වෙලාවක හරි මොකද වෙන්නේ? ඒක නැති වෙලා යනවා. හැම වෙලෙම මේ තරහ හැම වෙලෙම එක වගේ තියෙනවා. කෙනෙක් කෙනෙක් ආදරයක් ඇති වුනහම ඒ ඇති වෙච්ච ආදරයක් හැම වෙලෙම එක වගේ. වෙලාවක් මේ එක තරහකට පෙරලෙනවා. ආය වෙලාවක ආය ආදරයකට පෙරලෙනවා. ආය තරහකට පෙරලෙනවා. ওই විදිහට මේ හිතේ ඇති වෙන සංඥා සංකාර කියන විත්‍රයෙන් හැදිච්ච යම් ධර්මයක් තියෙනවද ඒ සියලු දේ හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ හිත ගන්න තින්නත් හිත ගත්තොත් එහෙම වෙලාවකට ඒක රාගයක්. වෙලාවකට ඒක දේශයක්. වෙලාවකට ඒක මෝහයක්. වෙලාවකට විතරාගී එකක්. මේ විදිහට හැම වෙලේම ඒ හිත වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යන දෙයක්. දැන් අර අම්මා කියන ආයයන්ගේ අර අම්මා අර දරුවා දිහා බැලුවා. ඒ දරුවා දිහා බලපුවාම එතන රූපය කෙරෙහි අම්මාගේ අනිත්‍යයයි කියලා මෙනෙහි කරලා තිබ්බේ නැති හින්දා ඒ රූපයේහි ඇලෙන ගතිය අම්මට තිබුණා. ඒ දරුවා දිහා බලනකොට අම්මට ඇති වෙච්ච සැප වේදනාවක් තිබුණා. ඒ සැප වේදනාවෙහි සතුට වෙන ස්වභාවයක් තියෙන හින්දා අර දරුවා කියන ගොඩ කෙරෙහි අම්මා ඇලුනා. දරුවා කියන සංඥාව කෙරෙහි දරුවා කියන සංඥාව අම්මට ඇති වුණා. ඒ සංඥාවත් එක්කම ඒ හිතෙහි ඒ සකස් වීමක් ඇති වුණා මොකක්ද? ආදරය කියලා කියන සකස් වීමක්. සැකසුණා හිත ආදරය පැත්තට හැදුණා. ආදරය ආදරය කියන එකක් සකස් වුණා. ආන්ගේ සකස් වීම අනිත්‍යයි. ඒ සකස් වීම අපිට පාලනය කරගන්න පුළුවන්කමකුත් නැහැ. ඒක නවත්ත ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒක වෙන ඒක අපිට වෙනස් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒක ඒ ඇති වෙන තැනම නැති වෙනවා යනවා. ඊට පස්සේ ආයසරයක් ඒ වගේම ආදර හිතක් ඇති වෙනවා. ආයාර සකස් වීම හින්දාම ආදර හිතක් ආදර අය ළමයාම අරමුණු කරපු හිතක් පහළ වෙනවා. ඒකට ඒ හිතත් අනිත්‍යයි. ඒ හිත හැදෙන්න අවශ්‍ය කරපු සංඥා සංකාර දෙක අනිත්‍යයි. ඉතින් ඒක හින්දා මේ අම්මට මොකක්වත් කරගන්න බැහැ. නැවත නැවත නැවත නැවත හැබැයි හේතු වේවි ප්‍රත්‍ය වේවි සකස් වෙන හින්දා අතීතයේදී ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි දැන් අපිට අද ආදරයක් උත්පාදනය වෙනවා නම් කෙනෙක් කෙරෙහි අතීතයේ අපි ඒ කෙරෙහි ඇති කරගත්ත අරමුණු කරගත්ත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා තමයි අර නැවත වාරයක් නැවත වාරයක් සකස් වෙනවා මිසක්කා එක දිගට පවතින හිතක් අවදාපත් නැහැ. එක දිගට තියෙන සකස් කිරීමක් තියෙනවා නම් එක දිගට පවතින හිතක් තියාගන්න පුළුවන් වෙනවා. එක දිගට තියෙන සකස් කිරීමකුත් නැහැ. එක දිගට තියෙන හිතකුත් නැහැ. එක දිගට එන සංඥාවකුත් නැහැ. එක දිගට තියෙන වේදනාවකුත් නැහැ. එක දිගට තියෙන රූපෙකුත් නැහැ. ඔක්කොම එතන එතන එතන එතන එතන එතන වෙනස් වෙනවා. එතකොට මේ පහම එක ශරණයක හටගන්නවා පින්නොත් වෙනස් වෙන ඒවම පහක් හේතු වෙලා තමයි මේ අපි යම් දෙයක් හඳුනාගන්නේ, තේරුම් ගන්නේ, විඳගන්නේ ඒවා ඔක්කොම එකටම පහළ වෙන්නේ. අර දරුවා දිහා අර අම්මා බලනකොට වෙනන රූපයේහි යෙදීමකුත් තියෙනවා, වේදනාවකුත් තියෙනවා, සංඥාවකුත් තියෙනවා, සංකාරයකුත් තියෙනවා. ඒ ශනේයම ඒ දරුවා අරමුණු කරගෙන හිත හිතකුත් පහළ වෙනවා. ඒ පහළ වෙන්නා වූ පංච උපාදානස්කන්ධයම හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා. අන්න මේ ඔන්න ඔය වගේ අපේ ජීවිතයට අදාළ සිද්ධි අරගෙන මේක පංච උපාදානස්කන්ධයට වෙන් කරගන්න ඕනේ. කෙනෙක් පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා වචන පහෙන් දැනගත්තාට වැඩක් වෙන්නේ නැහැ. මේ වචන පහෙන් දැනගෙන එයා මොකද කරන්නේ? එයා කටපාඩම් කරගන්නවා. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි කියලා තීන් කියනවා. හැබැයි එහෙම කිව්වා කියලා <laughs> එහෙම කිව්වා කියලා කිසිම කලක් වෙන්නේ නැහැ. යම් දෙයක් තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා ඒ දේ අඳුන ගන්න ඕනද නැද්ද? රූපය අනිත්‍යද කියලා හොයාගන්න නම් එයා ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? රූපය මොකක්ද කියලා හොයාගන්න ඕන. වේදනාවේ අනිත්‍ය දකින්න නම් පින්වත් එයා ඉස්සෙල්ලා වේදනාව අල්ලගන්න ඕනේ. සංඥාවේ අනිත්‍ය විමසන්න නම් එයා ඉස්සෙල්ලා සංඥාව මොකක්ද කියලා තේරුම් අරගන්න ඕනේ. සංකාරයේ විඥානයේ අනිත්‍ය යම් කෙනෙක් දැනගන්න නම් තේරුම් ගන්න නම් එයා සංකාරයේ විඥානේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. දැනගන්න ඕනේ. එතකොට එයාට ඒක අනිත්‍ය බලන්න පුළුවන්. අනිත්‍යද නැද්ද කියලා බලන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඒකින්ද මේ ධර්මය මේ කමටහන වඩා ඉස්සෙල්ලා කෙනෙක් රූපය මේකය, වේදනාව මේකය, සංඥාව මේකය, සංකාරය මේකය, විඥානය මේකය කියලා බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. බෙදා ගන්න ගියාම පොතේ තියෙන අර්ථ දැක්වීමෙන්ම බෙදලා හරියන්නේ නැහැ. ඉතින් හඳුනා ගැනීමෙන් ගැනීමෙනුයි සංඥාව. ඉතින් තියෙන ඉතින් මොකක්ද කියලා තේරෙන්නේ? මේක අරගෙන ජීවිතයට එකතු කරගන්න ඕනේ. නැත්නම් රූප 28 රූපය කියලා කිව්වොත් ඉතින් අපිට පාඩම් කරනවා. ආ මේ මේ මේ රූප මේ ධාතු අතරින් හටගත් ඒවා අරවා මේවා කියලා උන්න දැන් නේද? නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප කියලා දැන් උන්න 28ක් කටපාඩම් කරගෙන කියනවා මම දැන් රූපය දන්නවා. මම දැන් රූපය දන්නවා. එයා රූපය දන්නවා. වේදනාව කිව්වම සැප වේදනා, දුක් වේදනා, අදුක්කස්ම වේදනා මේ විදිහට සමහර වෙලාවට සඳහන් වෙනවා සිත් ලෞකික සිත් 89ව ලැබෙන වේදනා. එතන ඒතකොට කියනවා ලෞකික සිත් 89 මම දන්නවා. ඒක එහෙනම් ඒකත් එක්ක ලැබෙන වේදනා. එහෙනම් මම වේදනා සංග්‍රහයම දන්නවා. හැබැයි දැනගෙන හිටියට එයා දන්නේ නැති වේදනාවක් වේදනාවක් නැහැ. ඇයි? එයා වේදනාව පිළිබඳ සංඥාවල් වගේක් එයාට තියෙනවා. ඒ මොකද අපි එයා වේදනාව ඉගෙන ගන්න. නේද? වේදනාව අපි අර ඉස්කෝලේ යනකොට 1 2 3 4 ඉගෙන ගත්තා වගේ. 1 2 3 4 ඉගෙන ගත්තා කියන්නේ සංඥා ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් එයා දැන් සංඥා ගොඩක් ඉගෙන ගත්තා. එහෙම නැත්නම් එයා තමන්ගේ තුල තියෙන පරමාර්ථ ධර්මය මොකට කියනවා? පරමාර්ථය සම්මත කරගත්තාය කියලා. මොකද මේ පරමාර්ථය සම්මත කරනවා කියන්නේ? පරමාර්ථය සම්මත කරගනවා කියලා කියන්නේ පිටත් මේ බලන්න කෙනෙක් අහගන්නවා මේ තමන්ගේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ වගේ හටගත් දෙයක්. දැන් එයා තීරණයක් ගන්නවා මම අහගත්ත මේක පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හටගත් දෙයක්. එයා සම්මත කරගත්තද නැද්ද? ඔය කියලා දෙන එක්කෙනා කියලා දෙනවා පඨවිය වෙනුවට වට්ටක් කියලා. ආපෝ වෙනුවට පිපිංගා කියලා. හරි ඔය විදිහට වචනේ මාරු කරලා කියලා දුන්නා. එයා එතකොට කියන්නේ කොයි විදිහට සම්බන්ධ කරගන්න? මේ ශරීරය වට්ටක්කවලින් විපිඤ්ඤාවලින් හැදිච්ච කියලා. එහෙනම් අර සම්මත කරගෙන මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරින් හටගත්ත එවැනි ස්වභාවයක් කියන දෙයක් කියලා Taman තුලින් ධාතු හතර කිව්වම ඒක භාෂාවක් නෙවෙයි. ධාතු හතර කියන්නේ භාෂාවක් නෙවෙයි. පඨවිය කියලා කියන්නේ පඨවි ගතිය. ඒක කුමන ආකාරයක හෝ භාෂාවක කුමන ආකාරයක ජාතියක කුමන ආකාරයක ආගමක කුමන ආකාරයක වර්ගයක කෙනෙක් තුල වුණත් පඨවිය නම් පඨවිය එහෙනම් පඨවිය තේරුම් ගැනීම මොකද කරගන්න ඕනේ. පඨවිය තේරුම් ගන්න තුරු කුමන ආකාරයක කවුරු කොහොම කිව්වත් මේක ධාතු වර්ගයෙන් හදගත්ත කියලා සම්මත කරගෙනයි. එහෙනම් පරමාර්ථය සම්මත කරගෙන හරියන්නේ එහෙම නොකර ගන්නට මොකද කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තමන් මොනවද කියලා ඒවා දැනගෙන තමන්ගේ පැත්තෙන් දකින්න සාමාන්‍ය ජීවිතයේ තියෙන සිද්ධි වලට මේක හොඳට පටලගෙන බලන්න. තමන් ඇලිච්ච සිද්ධි කීපයක් ගන්න. ඇලිච්ච සිද්ධි කීපයක් අරගෙන තමන්ට ධාරණය, ඒ කියන්නේ දරන්න බැරි තරම් දුක් උපදවන සිද්ධි කීපයක් ගන්න ජීවිතේ. අර මම දැන් කිව්වා වගේ අම්මා දරුවා දිහා බලනකොට දැඩි ආදරයක් ඇති වෙනවා. මේ සංසිද්ධිය හිමින් සැරේ ගලවන්න. මේ සංසිද්ධිය හිමිතරේ ගලවලා බලන්න. මේකේ මොකක්ද කියන්නේ? මෙතන රූපයක් තියෙනවා, මෙතන වේදනාවක් තියෙනවා. මේ මේ වේදනාව මම ඒක වින්දා. මේ මේ මෙතන ආපු මේක සංඥා මාත්‍රයක් විතරයි. මේ මෙතන මේක හරියට නිකන් මේක එක්තරා නැවත නැවත ඇති වෙන සහස් වීමක් විතරයි. එකක් මත එකක් වැදිර යදී එකක් පිට එකක් පිට එකක් පිට ඇති වෙවි ඇති වෙවි එන එක්තරා සැකසීමක් විතරයි ඉන්න ඔබට මෙතන දෙයක් නැහැ. ඒක මට පාලනය කරගන්නත් බෑ මට නවත්ත ගන්නත් පුළුවන්කම නෑ හේතුන් ප්‍රත්‍යවේදෙන් සැකසෙන සකස් වීමක් විතරයි මේන රූපමං රූපං වේදනා බුද්ධුලූපම මේ විදිහට සඳහන් කළා වේදනාව දියබුබුලක් වගේ මොකක්ද සංඥාවද සංකාරයද සංකාරා කද රූපම හරියට කෙහෙල් බඩක් වගේ කෙහෙල් බඩ ගලවගෙන ගලවගෙන ගිය මුකුත් නැහැ නේද? කෙහෙල් කඳක් අරගෙන ගලවගෙන ගලවගෙන යනවා. ඒ විදිහට මේ ආදරය කියලා සැකසෙන දෙයක් තියෙනවා. තරහ කියලා සැකසෙන දෙයක් තියෙනවා. ආන් මේක අරගෙන බලන්න මේ මොකක්ද මේක කොහොමද උනේ? මේක කොහෙද තියෙන්නේ? මේකට මොකද්ද වෙන්නේ කියලා යම් කිසි කෙනෙක් මේ ගැන නිවැරදිව කමන්ට සිද්ධ වෙන දේ අරගෙන මේ ජීවිතේ තමන් විඳින වේදනාව, තමන් විඳින අපහසුතාවයන්, චිත්ත පීඩාවන්, දරන්න බැරි හැඟීම්, ගැලවෙන්න බැරි දැන් ඔක්කොම ටික අරගෙන පින්නත් මේ අන්න ඒවා මේ ඒවා අරගෙන මේ උපාදානස්කන්ධය මට කරලා තියෙන දේ කියලා මේකේ ඒ පංච උපාදානස්කන්ධයට ඒක බෙදන්න. බෙදලා ඒ වෙලිච්ච කොටස අරගෙන. ඇලුනේ රූපයකට නම් තදින් ඒ රූපය අරගෙන ඒ රූපයම විදර්ශනා කරා. ඒ රූපයේ ඇතිවෙච්ච වේදනාව අරගෙන ආ මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා මම මේ රූපය දැකලා ඇති කරගත්ත යම් වේදනාවක් තියෙනවාද ඒක අනිත්‍යයි ඒක අනිත්‍යයි ඒක අනිත්‍යයි කියලා අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ නැතු. සමහර අය අනිත්‍යයි අනිත්‍යයි කියන අනිත්‍ය හැඟීම නැහැ. අනිත්‍ය හැඟීම නැතුව අනිත්‍යයි අනිත්‍යයි කියවට වැඩක් වෙන්නේ නැහැ. අනිත්‍ය අදහස අනිත්‍ය සංඥාව තියෙන්න ඕනේ. අනිත්‍යයි නෙගෙව්වත් කමක් නැහැ. මේ ඇතිවෙච්ච මේ දැනත්තා හෝ දැනත්තිය දිහා බලලා මට ඇතිවෙන මේ වේදනාව නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා මේ වේදනාව ඇති වෙනවා මේ වේදනාව නැති වෙනවා මේ වේදනාව ඇති වෙනවා මේ සැප වේදනාව ඇති වෙනවා ඇති වෙන තැනම නැති වෙනවා නැති වෙනවා කියලා අත්ම ගානේ තමන් විමුණුවා නම් මෙනෙහි කළා නම් ආංගේ මෙනෙහි කිරීම තුළින් ප්‍රකට වෙන්නේ මොකක්ද අනිත්‍ය තමයි වරවදනේ නැති වුණාට ආංගේ විදිහට තමයි මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා මේක ඇති වෙනවා ඊළඟට මේ මම මේ වැදිලා ඉන්න රූපය කියලා දැන් ගහන්න බෑ කෙනෙකුට බුදුරජාණන් දේශනා කරන විතක්ක සංකාන සූත්‍රයේ අකුසලය හරියට නිකන් මහා කොටයකට ගහපු ඇනේ වගේ හැබැයි Tamanට මේ වෙනකොට ජනිත වෙලා තියෙන කුසලය සූටි ඇණයක් වගේ මේ මහා ඇනේ ගලවන්න බෑ ගලවන්න බැරි වුණාට බුදුරජාණන් වහන්සේ අකුසලයේ එහෙම ප්‍රබලයි සසර ජීවිතේම මේ අකුසල් ලැබලා පින්නන්නේ අකුසලයේ ප්‍රබල වෙලා ඒකද ගලවන්න බෑ. හැබැයි බුදුදහම දේශනා කරන නිකන් ඉන්න එපා. අර පුංචි ඇණෙන් අර ලොකු ඇණේ වටේට තට්ටු කරන්න. වටේට තට්ටු කරන්න. එහෙම වටේට වටේට මේක තට්ටු කරනකොට කොයි වෙලාවෙ හරි මේ ලොකු ඇණේ හෙල්ලෙන්න පුළුවන්. ගැලවෙන්න පුළුවන්. ඒ වගේ මේ වෙනකොට Tamanට හරි වේදනාකාරී සිදුවීම් තියෙනවා. දරන්න බැරි, හිතා ගන්න බැරි, ගිනි ගන්න ගතියේ තියෙන අකුසලයන් තියෙනවා. ඒ අකුසලයන් තියෙන තැනටම ওই බෙහෙත ටික ගල්වන්න ඕනේ. වෙන තැනක ගල්වලා හරියන්නේ නැහැ. අපේ ඇත්ත හුඟක් වෙලාවට අකුසලයේ තියෙන තැන වෙන පැත්තක බෙහෙත් ගන්නනේ. නේද? පැහැවලා ඕජාව ගලන සැරව ගෙඩිය පැත්තක තියෙද්දි වෙන තැනකට බෙහෙත් ගන්න. ඒ ඇයි කියන්නේ? තමන්ට වේදනා දෙන තමන්ට දරා ගන්න බැරි තමන්ව පාලනය කර ගන්න බැරි බොහෝ සිත්ී ළඟ නැවත නැවත හට ගන්න. ඒ හටගන්න එක පැත්තකින් තියලා ඒකට කියන සමහර වෙලාවට උඩ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි සංකාරා වෙන තැනකට මෙහෙත් ගන්න. නේද නෑ. මේ රූපය ගලප ගන්න පිටත්. Tamange ජීවිතේ වේදනා බරම Tamanට දරන්නව බැරි අකුසලයන් සිද්ධ වෙන සිද්ධියත් එක්ක ඒ සිද්ධිය පංච උපාදානස්කන්ධේ සංග්‍රහයකින් තොරව ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ලෞකිකව සිද්ධ වෙන කිසිම දෙයක් රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි ක්‍රියාකාරීත්වයෙන් තොරව ඔතන සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වෙලා තියෙන හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවයේ තියෙන දේවල් වලින්මයි වෙලා තියෙන්නේ. වාසනාවකට වගේ නේද? නිත්‍ය වේයෙන් අනිත්‍ය වේයෙන් වෙලා ඔහොම නම් නිත්‍ය වේයෙන් වුණා නම් කොහොම කොහොම ඇලීමක් එහෙනම් වෙන් කරලා බලන්න. ඒ සිද්ධිය අරන් වෙන් කරලා බලන්න. Tamanට පීඩාකාරී දේ ආරම්භ කළ බලන්න අපූර්වට වෙන් කරගන්න පුළුවන්. මම ආදරයෙන් පීඩා ලබනවා. නම් යම් කෙනෙක් කල්පනා කරනවා මම ආදරයෙන් පීඩා ලබනවා. හොඳයි ඒක මට මහා කරදරයක්. හැබැයි මට මේක අතාරින්නත් බෑ. මට මේක ඇතුවත් බෑ. මට මේක ඇතුවත් බෑ. එහෙමද? ඕක තමයි වැඩේ. ආදරය කියලා කියලා අර්ථ දක්වන්නේ කොහොම තමයි. නේද? මම ඇහුවොත් ඇත්තට මේ ඔක්කොගෙම ඔය කිව්ව කතාව හරියි. මේ ජීවිතයේදී යම් ආදරයක් Tamanට ලැබිලා තියෙනවා නම් ඇත්තට මේක ඇතුවත් බෑ නැතුවත් බෑ කිව්වොත් හරියි. ඒ පාර උත්තර දෙන්නේ නැහැ. එහෙම තමයි. එහෙනම් මේක තියාගෙන හරියන්නේ නැහැ. ඉතින් මේක නැතුව බෑ කියන්නේ මොකද? නැති කරගන්න බෑ. මේක ඇතුව බෑ කියන්නේ මොකද? කියනකොට හරි වේදනයි. එහෙනම් මේක මහා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අත විදින්න පින්නත් මේ මොකද කරන්න ඕනේ? ඒ සිද්ධියට අදාළ සැකසීම් තියෙනවා මගේ තුල. ඒ සැකසෙන එකයි මට දරන්න බැරි ගිනි ගන්නවා මාව. ආන්ගේ ගින්න නවත්තන්න ඒ සිද්ධියට අදාළ රූපය අරගෙන ඒ රූපේ වෙනස් වීම, ඒ රූපේ මරණය, ඊට පස්සේ ඒ රූපේ වෙන්වීම, ඒ රූපේ 14, ඒ 14න් හදගත් දේවල් අතර තියෙනවා. ඒ වාගේ නිබඳව සිද්ධ වෙන වෙනස් වීම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ඊළඟට මේ රූපය දැකීමෙන් මගේ තුළ ඇතිවන්නා වූ සැප වේදනාවක් වෙනවා. ආන්ගේ සැප වේදනාව ඊ කියන හොඳට දන්නවා දැන් මේ වේදනාව එතනම නැති වෙනවා. එතනම නැති වෙනවා කියලා. මේ රූපය කෙරේ මගේ තුළ ඇතිවන සංඥාවක් වෙනවා. මේ සංඥාව වලකට මෙනෙහි කරන හැම වෙලේම මේ සංඥාව මගේ ළඟ ඇති වෙන්නේ නැහැ. හැම වෙලේම ඇති වෙන්නේ නැහැ කියලා. ඊළඟට මේ රූපයේ මගේ ඇතුළේ ඇතිවෙනා වූ මේ ආදරය කියන සංකාරය ඒක සැකසීමක්. ඒක හැමතැනම සකස් වෙන්නේ නැහැ. හේතු අනුව සකස් වීමක්. ඒකත් අනිත්‍ය ස්වභාවයෙන් දින කළ වෙන්වෙන් වශයෙන් මෙහෙ කරනවා. මේ අනිත්‍ය දේ මට මොකටද කියලා මෙහෙ කරනවා. ඊට පස්සේ මේ රූපය අරමුණු කරන හිත තියෙනවා. හැම වෙලේම මේ හිත රාග විදියට හෝ නැත්නම් වෙනත් ආකාරයකට මේ හිත මේ රූපය අරමුණු කරනවා. එහෙනම් ඒ අරමුණු කරන හිත එතනම ආන්ගේ විදිහට මේ සමන්ට ලැබිලා තියෙනා වූ මේ ජීවිතයේ নানা ප්‍රකාර අවස්ථාවල ඒ වැරදිච්ච තැන් අරගෙන සහ වරදින තැන් අරගෙන දැන් වර්තමානයේ වරදින තැන් අරගෙන ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් වලට පහට බෙදලා අන්න ඒක අනිත්‍ය මෙහි කරන්නේ. එතකොට ටික ටික ගැලවෙනවා කියලා තේරෙනවා. ඒක තමයි ළඟ තියෙන පුංචි ඇනේ. මහා අර උපාදානය කියලා කියන අකුසල් ලොකුවට අර ගහපු ඇටයට ওই පුංචි ඇටේ කටු ගන්න. ඊළඟට මේ පහම අරගෙන එකට ඉති ඉමේසු පංච උපාදානස්යෙන් ලන්දේසු අනිච්ඡානුපස්සී විරති. එයා වෙනද වගේ නෙවෙයි උඩුකය රජු තියාගෙන ඉන්න අතිරුක්ක මූලයක් අරන් එකට ගිහිල්ලා පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා මේක කරනවා. දැන් මොකද මේ උනේ? ඉදල් මිටක් වගේ වැඩක් උනේ. මොකද මේ මතකෙ හිටින්නයි එහෙම එකක් කියන්නේ. ඉදල් විලක් කියන්නේ විසිරීලා තිබ්බ එරටු ටික උඩට උඩට එනකොට එක මිලකට වැනිලා. එක මිලකට ඇවිල්ලා, එක තැනකට ඇවිල්ලා. ඒ වගේ වෙන වෙන වශයෙන් මෙනෙහි කරපු මේ අනිත්‍ය සංඥාව කිව්වත් මේ රූප වශයෙන් එක එක විදිහට මෙනෙහි කරා. වේදනා වශයෙන් එක එක විදිහට මෙනෙහි කරා. සංඥා සංකාර විඥාන වශයෙන් තමන් එක එක විදිහට දන්න දන්න විදිහට එක එක සිද්ධි අරගෙන මෙනෙහි කරනවා. අන්තිමට එක හැඟීමකට එනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි. එහෙනම් මේ ළඟ තියෙන ඔක්කොම අනිත්‍යයි කියලා එක හැඟීමකට එනවා හිත. ආංගෙදාට කියනවා අනිත්‍ය සංඥාව ඇති වුණාය. අනිත්‍ය සංඥාව ඇති වුණා. ඒ ඇති වෙච්ච අනිත්‍ය සංඥාව අරගෙන මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත නැවත නැවත ඒක මෙනෙහි කරනකොට ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ ප්‍රබල වෙනවා. එහෙම ප්‍රබල වුණාට පස්සේ පින්නත් මේ ඔන්න පාරේ යනවා. දැන් මේක හරියට නිකන් අර මේ කාලේ හැටියට කියනොනම් පරිගණකයක් අපි කියන්නේ නිකම්ම දින පරිගණකයක් ගෙනල්ලා ගෙදර ගినాවට ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ගෙනල්ලා මොකද කරන්නේ? මේකට දාගන්නවා මොනවද ක්‍රියාත්මක වෙන පද්ධතියක්. නේද? ක්‍රියාත්මක වෙන පද්ධතියක් වලට ඔබ තේරෙන්නේ නැත්නම් මොකද්ද කියන්නේ? ඔපරේටින් සිස්ටම් එකක්. නේද? දාගන්නවා මේකට. ඒ දැම්මට පස්සේ තමයි ඒක දැන් වැඩ කරන්නේ. ඒ වගේ දැන් මේක ක්‍රියාත්මක වෙන පද්ධතියක් මේ හිතට දාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ක්‍රියාත්මක වෙන පද්ධතියක් දැන් දාලා. නේද? හරියට නිකන් අපි අලුතෙන් අර ජීප් එකක් ගන්න කරදී නේද? ආන්ගේ වගේ මෙන්න මේකට මේක මේක මේ සැලසුම් කරලා ප්‍රෝග්‍රෑම් කරලා. දැන් අලුතෙන් දැන් මේකට මේ වැඩේ සකස් කරලා දුන්නාට පස්සේ අපි දැන් පාරේ යනවා. වෙනද වගේම ඔන්න ලස්සන රූපයක් දැකලා ඔන්න සතුටක් ඇති වෙන්නයි එන්නේ. වෙනදා සතුට ඇති වෙච්ච සංඥාව වෙනුවට එක පාරකට මොකද ඇති වෙන්නේ? දැන් ඔන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ නේද? ඒකද මොකද න්යාය ඇති වෙනවා අනිත්‍ය සංඥාව. ඒකද යාට ඕක බලන වැඩක් නෑ දැන් මට මේ වසුලක් ඇති වෙනවා වේදනාව කරේ අනිත්‍ය සංඥාවක් ඇති වෙනවා දැන් මට සැප වේදනාවක් ඇති වුණා ඒකෙදි මෙතන ඉවරයි වැඩක් නෑ හරිද දැන් මේ රූපේ ලස්සනයි හින්දා නැවත බලන්න හිතුණා. ඕක ওই රූපේ මෙහෙම විනාශ වෙලා යන එකක් නේ වැඩක් නෑ. හැලෙන්නේ නෑ. සතුටු වෙන්නේ නෑ. දැන් ඕක කෙරෙහි මගේ හිත යොමු වුණා. ওই හිත වෙනස් වෙනවා වැඩක් නෑ. කියලා Tamanට පින්නත් නේ අන්න එහෙම මේ පංච උපාදානස්කන්ධය බෙදාගෙන ඒ බෙදාගත්ත දේ නැවත නැවත බහුලව බහුලව බහුලව මෙනෙහි කරොත් Tamanට මේ හිත සකසන්න පුළුවන් වෙනවා. මොන විදිහටද? නිවැරදි සංඥාව ඇති වෙන විදිහට. නිවැරදි සංඥාව ඇති වෙන විදිහට සකස් කරගත්තාම ඒ අන්න වැඩේ කරගත්තා. ඊට පස්සේ මේ එන්න ඒ සිහිය ජීවත් වුණාම කොයි වෙලාවක හරි Tamanට අවශ්‍ය කරන ප්‍රතිඵලය ගන්න පුළුවන්කම තමන්ට අවශ්‍ය කරන ප්‍රතිඵලයට යන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ ඔය කුසලයේ පින්වත් නිවර්ධනය වෙලා වෙලා ගිලා අන්තිමට නවතින්නේ මාර්ග හිතක් උත්පාදනය වෙලා. ඔන්න පළවෙනි කාරණාව. දැන් අපිට දෙවෙනි එකේදී මෙච්චර වෙලාවක් යන්නේ නැහැ පිටත්. දෙවෙනි එකේදී මෙච්චර වෙලාවක් යන්නේ නැහැ. ඇයි? අපි පළවෙනි එකට වැඩිපුර වෙලාවක් ගන්න වෙන්නේ මූලික සංකල්ප ටික වර්ධනය කරගන්න ඕන හින්දා. දැන් එහෙනම් පළවෙනි කාරණාව පළවෙනි සංඥාව අනිත්‍ය සංඥාව ඇති කරගන්න විදිහ යම් කුංචි අවබෝධයක් Tamanට ඇති වුණා මෙතෙන්දී අවධාරණය කළ යුතු දෙයක් තියෙනවා මේක දැනගත්තත් වැඩක් නෑ. මේක ධාරණය කරගත්තත් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඒ කියන්නේ ධාරණය කරගැනීමෙන් පමණක් වැඩක් නෑ. දැනගැනීමෙන් පමණක් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කරන්නේ නැත්තම් මොකක්ද බුද්ධ දේශනාවේ මේ සංඥාව ඇති කරගන්න කරන්න කියලා තියෙන්නේ? අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා සංඥාගාරගතෝ වා ඉති පටිසංචික්කති ඒක කරනවද කියලා කොක්කක් දැනගන්න මම ඒක කරනවද කියලා අපි ඔක්කොක් දැනගන්න ඕනේ කියලා කියන්නේ හිතට පණිවිඩයක් දෙන්න මට නිදහස් වෙන්න තියෙන දේ මම කරන්නේ නැහැ. මම කරන්නේ නැහැ. මේ මේ සුක්කක් කරලා මදි විනාඩි 15ක් විතර ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරලා දැන් ඉතින් අදට ඔච්චරයි නේ කියලා නැගෙනවා. නේද? මට බෑනේ අගනීපයි නේ, බඩගිනි නේ, මහන්සි නේ. ඒවා ඔක්කොම හැබැයි අර රූප පෙට්ටිය ධානා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න තියෙන එක කරා කියනවා. එහෙමනම් මේක අනර්ථය සඳහා මේ ජීවිතය නැතුව අර්ථය සඳහා මේ ජීවිතය ඇති කරගන්නට පාරක සොටක යනකොට පවා දකින දකින දේ පිළිබඳ නිවැරදි සංඥා ඇති වුණත් පින්නත් මේ උපාදානය වෙන්නේ නැහැ. යමක් උපාදානය වෙන්නේ නැහැ. මේ தත්වෙට ඔය හිත සකස් කරගන්නේ නැතුව මේ ජීවන ජීවිතේ හරීම භයානකයි. ජීවන ජීවිතේ ඉතාම භයානකයි. සකස් කරගත්ත, দমনය කරගන්නේ නැති හිතක් එක්ක ජීවන ජීවිතේ ඉතාම භයානකයි. මහා වියසක සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් ලොකු ඉඩකඩක් තියෙන නිසා. හරි. දැන් අපි යනවා දෙවෙනි සංඥාව පිළිබඳව කතමාචානන්ද අනත්ත් සංඥා. දෙවෙනි සංඥාව අනාත්ම සංඥාව. ඉදානන්ද වික්ඛු රුක්ක මූලගතෝ ආරඤ්‍යගතෝ ආසඤ්ඤාගාරගතෝ ආයිති පටිසංසිද්ධති. චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා දිව්‍යා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා එතනින් නැවතුනේ නැහැ තව තියෙනවා ඉති ඉමේසු ඡසු බාහිරේසු අජ්ජත්තිකේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. මේ කය ආකාරයක් වූ බාහිර සහ අභ්‍යන්තර ආයතන පිළිබඳ අනත්තානුපස්සීව වාසය කරනවා කියලා. බලන්න එහෙනම් දැන් මොකක්ද මේ කියන්නේ? සක්කුන් අනත්තා අනත්තා අනත්තා කියන වචනේ අපිට හොඳට ගුරුයි. මොකක්ද මේ අනාත්ම අනාත්ම කියන්නේ මොකක්ද? කැමැති කැමැති විදිහට පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම වෙන්න ඕනේ කියලා හිතුවට සිද්ධ වෙන දෙයක් මේක. මෙහෙම වෙන්න එපා කියලා කිව්වට සිද්ධ වෙන දෙයක් නැහැ. එහෙනම් මගේ වශයෙන් ගන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. එහෙනම් මගේ කියලා කියන දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අත්තු පින්වත්නි මගේ කියලා දෙයක් මනෝල පියාගෙන ඉන්නවද නැද්ද? මොන දැන් අපි මේ සංඥාව තාම කෙටියෙන් නමුත් හැබැයි ඔක්කොම ආයතන ටික එකට තේරෙන විදිහට පොඩක් විස්තර කරගන්නයි යන්නේ. මේ මගේ ශරීරය කියලා කියන එකක් කියනවද? නෑද ඔව්. කියනවද නැද්ද? මගේ ශරීරය කියලා එකක් අරන් දැන් ආවේ නැද්ද? එහෙම අදහස් නැද්ද? මගේ ශරීරය කියලා අදහස් මේ වෙනකොට තියෙනවා. කොයි එකද? මගේ ශරීරය කියලා කියන්නේ මෙන්න මේ භවයක් විතර වෙච්ච ශරීරය. ඉතින් මම වෙනදට ගන්න උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණ අපි ගමු. පොඩ්ඩක් මට වේගෙන් හරි. කුලී නිවසක ඉන්න යම් කෙනෙක්. ඒ කුලී නිවසේ ඒ තැනත්තා වාසය කරනකොට එයාට ඕනෑ විදිහට ජනෙල් අරින්න පුළුවන්. දොරවල් අරින්න පුළුවන්. වහන්නත් පුළුවන්. ඒ විතර නෙවෙයි ඒකේ උත්සවයක් ගන්නත් පුළුවන්. ඒකේ බඩු කැමති කැමති තැන තියන්නත් පුළුවන්. හැබැයි වැරදිලාවක්වත් බලෙන්වත් ඉන්නත්දී අර කුලී නිවස පිළිබඳව ඒ දැනත්තාට මගේ මගේ මගේ නිවස කියලා කියන සංඥාව එනවද? එන්නේ නැහැ. බලෙන්වත් බලෙන්වත් මේක මගේ නිවස කියන සංඥාව එන්නේ ආ බලන්න සංඥාව එන්නේ නැහැ කියලා මම කිව්වා. මගේ නිවස කියන සංඥාව ඇති වෙන්නේ නෑ. එයා ඒක මොන දේවල් කරත් ඇති වෙන්නේ නෑ. ඇයි? ඇයි එහෙම ඇති වෙන්නේ නැත්තේ? ඒක මගේ නෙවෙයි හින්දා. ඇයි ඒකට මගේ නෙවෙයි කියන්නේ? ඇයි ඒකට මගේ නෙවෙයි කියන්නේ? නීත්‍යානුකූල අයිතියක් නැහැ. අන්න හරිය. නීත්‍යානුකූල අයිතියක් නැති හින්දා ලක්ෂණයක් තියෙනවා මට ඒකේ. මට ඒක කඩන්නත් බෑ. මට ඒක පාට ගන්නත් බෑ. මට ඒක අලුතෙන් හදන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි මම ඒක හදාගත්තෙත් නෑ මට ඕන හැටියට. දැන් සාලේ හැඩය තීරණය කරෙත් මන් නෙවෙයි. ඒකේ සැලසුම් හැදුවෙත් මම නෙවෙයි. ඒක මට අලුතෙන් හදන්නත් බෑ. මොකුත් කරන්න බෑ. නීත්‍යානුකූල අයිතියක් නැති. ඒක දන්න හින්දා මොකද වෙන්නේ? මගේ කියන හැඟීම් වෙන්නේ නෑ. ඒක දන්න හින්දා මගේ කියන හැඟීම් එන්නේ නෑ. කෝක දන්න හින්දාද? මට මේක කඩන්නත් බෑ මට ඕන විදිහට හැදුවෙත් නෑ මට ඕන හැටියට තියාගන්නත් බෑ මට ඕන පාට ගහන්නත් බෑ මට තියෙන්නේ తాවකාලිකව läගලා ඉන්න විතරයි ආන්නේක ගන්න හින්දා කවදාකවත් කුලී නිවස ගැන මගේ කියන හැඟීම එන්නෙම නෑ බලෙන්වත් ඒක ගන්න හින්දා නේද හොඳයි අපි හිතමු කුලී නිවසක ඉඳලා කෙනෙක් එයා අපේ තාත්තලා ඉඳලා තියෙන කුලී නිවසක දැන් දරුවට මේ නිවස කුලියටම අරන් දීලා හැබැයි දැන් දරුවා දන්නේ නෑ මේක කුලියටයි තියෙන්නේ කියලා. අන්න එයාට එතකොට මොන මොන සංඥාව දෙන්නේ? ආ මේක මගේ මට ඕන කියලා කඩන්න හදනවා, පෙරලන්න හදනවා නේද? ඒ ඒ එතකොට එයා දරුවා එක දවසක් කියලා දැනගන්නවා මේක මේ රාත්‍ර වෙලා කියන ඔක උදේ ඔයාලට අපි කිව්වේ නෑ කවදාකවත් ඔක අපි කුලියට ඉන්නේ. මේකේ අයිති අහවලුන්ට කියලා. ඒක දැනගත්ත ගමන් අර ළමයාට මොකද වෙන්නේ? මගේ කියන හැඟීම නැති වෙලා යනවා. දැන් ඉතින් මට කඩන්නත් බෑ, හදන්නත් බෑ නේද? මොකක්වත් බැරි වෙනවා කියලා. ඒ වගේ දැන් ළමයි ටිකක් තමයි මේ ඉන්නේ. ඒ ළමයි දන්නේ නැහැ මේ නිවස කුලියට හම්බෙච්ච එකක් කියලා. නේද? කොයි නිවසද? ආ මේ ශරීරය කියන නිවස කුලියට හම්බෙච්ච එකක් කියලා දන්නේ නැහැ. දැන් කියලා දෙන්නයි යන්නේ. නේද? බලමු ඇත්තට මෙහෙමද කියලා. මේක මගේ නම් මට ඕන හැටියට හදාගන්න මට ඕන හැටියට හදාගන්න පුළුවන් කියලා. ඉතින් පුංචි තැනකින් පටන් ගමු මූණ මැද තියෙන නහයෙන් පටන් ගන්නකොට. නහයේ හැඩයේ පින්නත් මේ ඇත්තෝ තීරණය කරගත්තද මට මේ විදිහට ඕනේ කියලා. කොහෙද ඔකාවේ? මන්න දන්නේ නැහැ. නේද? දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ආපු නහයත් අරගෙන හැමතැනම යන්න වෙලා හරියට දී කොටයක් උඩ ඇවිල්ලා තියෙන හත්තක් වගේ. නේද? වියලි දී කොටයක් උඩ ඇවිල්ලා තියෙන හත්තක් පිපිලා වගේ. ඉතින් මේ නහය පිපිලා මූල මැද. දැන් ඉතින් මේක අතර යන්නේ. නේද? ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් මට ඕන විදිහට මම මේක හදාගත්තෙත් නෑ. මට ඕන විදිහට ඒක අනිද වෙනකොට වෙනස් කරගන්නත් බෑ. මූල ගැන මොකද කියන්නේ? ඔව් ආ පොඩි ප්‍රශ්නයක් දෙන්නේ ඔකටම ඉස්සෙල්ලා අහන්න. මෙතන ඉන්නවද කවුරු හරි ලැබිලා තියෙන මූලට කැමති කෙනෙක්. ඔව් ඔව් මට හම්බලා තියෙන මූලට නම් මං හරිය කැමති. මේක කිසිම අඩුවක් නැහැ. එහෙම කැමති කෙනෙක් ඉන්නවද? කණ්ණාඩි වලින් බලලා මොකද වෙලා තියෙන්නේ? මොනවා කරන්නද ඉතින් මේ මූල තියාගෙන ඉන්න බෑ නේද? මේකේ මෙතන ඇදයි අතන ඇදයි. නෑ මේක උසයි යන්න ඕනේ හැම හැම මේක මෙහෙම තිබ්බනම් මොකද වෙන්නේ කියලා අරුණ කාලේ දත් මිටි කනවා. එහෙනම් අකමැති එකක් උස්සගෙන ඉන්නේ ඇයි? ඒක මගේ නම් එහෙම අකමැති වුණ තියාගෙන ඉන්නවද? ඒක මගේ නෝන හින්දා. එහෙනම් මේක මට ඕන හැටියට හැදතල හැදුනෙත් නෑ මූණ විතරක් නෙවෙයි උස මහත කෙට්ටු ඊළඟට කළු සුදු මේ පාට මේ ශරීරයේ සියලු හැඩතල දෙන්නත් මේ Tamanට ඕන හැටියට හදාගත්තෙත් නෑ මගේ මූණ රවුම් මං ඊළඟ දවසේ එනකොට හතරස් කරගන්න ඕනේ නේද මේක හතරස් මේක රවුම් කරගන්න මොනවද ඒවා මම තීරණය කරන්නේ මට හම්බෙච්ච එක දරාගෙන ඉන්න ඕන විතරක් නෙවෙයි හෙට අනිද්දා වෙනකොට මේක මොන විදිය වේද කියන්නේ මම දන්නේ දන්නේ නැහැ එහෙනම් කුලී නිවස වගේමද නැද්ද නේද උස තීරණය කරේ නැහැ මාව මෙච්චරක් උස ගිහිල්ලා කියලා අපි අපූර්වවට කියනවා කකුල් දෙක ළඟට යනකම් කොණ්ඩේ මවා ගන්න බොහෝ අම්මලා කැමති සිල්වත් වෙනවා. ඉතින් භාවනාව වවනවා. හරියට නිකන් අන්දර වැට වවනවා වගේ දැවෙන්නේ. සමහර අය වැවෙනවා, සමහර අය ඉතින් කියනවා මගේ කොණ්ඩේ දිගට වැරෙන්නේ නැහැ. මගේ කොණ්ඩේ දිගට ඒක කතුකාරකද කර්මකාරකද? කර්මකාරකයි. නේද? අපි මං කරන දෙයක් නෙවෙයි. ඒක වැරෙන්නේ නැහැ. බලන්න අපේ මේ ශරීරය සහ හිත ගැන දෙකක් නේ අපි කරන හැම දෙයක් ගැන අපි කතා කරන්න හොම නෙවෙයි කියන්නේ. අපි දන්නේ නැහැ අපි මේ කතා කරන්නේ ඇත්ත කියලා. හැඟීම නැහැ ඒ වුණාට කතා කරනවා. මගේ කොණ්ඩේ වැවෙන්නේ මට දාඩිය දාලා නේද? කවුරුත් කියනවා මම දාඩිය දාගත්තා කියලා. ඒකම කෙනෙක් හස්කාර හොඳටම ඇත්ත කතා කරනවා. මට බඩගිනි වුණා. මම මට දාඩිය දැම්මා. මට මහන්සි වෙලා මට අසනීප වෙලා අසනීප හොඳ වෙලා කකුල කැඩිලා ඔක්කොම වෙන කවුරුත් කරලා වාගේ හරියට නිකන් හැම කතාවක්ම තියෙන එහෙමද නැත් මට තරහ ගියා නේද මට තරහ ආවා මම දන්නේ නැහැ මම කරගත්තා කියනවාද දැන් ඔන්න කවුරු හරි එනවා ඇවිල්ලා ගේ ගෙදර ඉස්සරහට අපිට බයින හොඳට එතකොට අපි ගේ ඇතුලේ ඉඳන් කියනවාද අන්න අර අහවලා බයිනවා දුක කියලා මම තරහ ටිකක් ගන්නකම්. මේ වෙලාවට මට තරහව ඕනේ කියලා මම ගන්නවද? නෑ හොඳටම තරහ ගිහිල්ලා තියෙන වෙලාවක කියනවාද දුකකින්ද මම විනාඩි 10කින් මේක නැත්නම් තව දුකකින් මම මේක පැත්තකින් තියලා එන්නම්. එහෙම පුළුවන්ද? තරහා කියෝ කියා. ඒක අඩු වෙන වෙලාවට තමයි බාරගන්නේ. හා දැන් අඩු වෙලා. එහෙනම් අමනීප ඇති වෙලා ඉතින් බෙහෙත් කරනවා තමයි බෙහෙත් කර කර කර කර බලාගෙන ඉන්නවා. හේතු උදේ වෙද්දි වදින් මේ උණ වහී දක්වා නේද? හෙට උදේ වෙනකොටත් හරියයිද? කකුල් වලට අත් වලට පස් වැද නැද ගලව ගලව බලන දැන් හරි ගිහිල්ලාද මගේ නම් මොකද කරගන්න වෙන්නේ? පුළුවන් වෙන්නේ. නේද? මගේ නම් අනිවාර්යයෙන්ම ඒ හිතපු පමණින් හරි ගස්ස ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බලනකොට පිළිබඳ මේ මුළු ශරීරයම සහ තමන්ගේ හිත ඉතාලම කෙටියෙන් ගත්තොත් ශරීරයම සහ තමන්ගේ හිත ගත්තාම මේ දෙකම Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් ඒවද බැරි ඒවද? කොහොමද බෑ. ඒතර මොකක්ද මේ අර අයන කයිනේ තේරුම? මම මේ ගෙවාගෙන යන ජීවිතය කියලා මට හම්බෙලා තියෙනවා. තව ටිකක් අපි කය ගැන විතරක් නෙවෙයි හිත ගැන තේරුම් කරගන්න ඕනේ. එතකොට අපිට මේක තවත් ලොකු හොඳ සංඥාවක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සංඥාව නම් ඉතාමත්ම වැදගත්. මේ සංඥාව අපිට එන්නේ නැහැ. දැන් හොඳට තේරුම් ගත්තා මේ අර කුලී නිවස වාගේම තත්වයක් කියන මේ ශරීරය ගැන මගේ කියන සංඥා ඇවිල්ලා තිබ්බද නැද්ද? ඇවිල්ලා ඇවිල්ලාම තිබුණා. ඇයි මගේ මගේ මගේ මගේ කියලා මේ ශරීරයට හැම වෙලේම කතා කරනවා. හරි එහෙනම් ඒක විපර්යාසයක්ද නැද්ද? ඒක විපල්ලාස වෙච්ච එකක්. ඒක විපරීත වෙච්ච එකක්. විකෘති වෙච්ච එකක්. ඒක විකෘතියක් පැහැදිලිව වැරදිච්ච එකක්. සංසාර ජීවිතේ Tamanට අයිති නැති දේවල් Tamanගේ කියාගෙන යන ගමනක්. මගේ කියලා හිතෙන හින්දා ඒ මගේ මගේ කියලා හිතෙන හින්දා ඒකේ සතුටක් වෙන්නේ. මං අහනවා මේ විහිළුව කොච්චර දුරදිග ගිහිල්ලාද කියලා බලන්න මේ මුලාව මගේ ශරීරය ගැන විතරද මේ අත්ෝ මගේ කියලා කතා කරන්නේ. අනුන්ටවත් ඕන හැටියට පියාගන්න බැරි ඒ අයගේ ශරීර. ඒ ඒ අයගේ ශරීර පින්නත් ඒ අයටවත් ඕන විදිහට පියාගන්න බැහැ. හැබැයි මම මොකද කරන්නේ හදන්නේ? මේකවත් මට ඕන හැටියට තියාගන්න බැරි බව නොදැන මේකත් මට ඕන හැටියට තියාගන්න විතරක් නෙවෙයි අනුන්ගේ ශරීර මගේ මගේ කියලා දැහැගෙන අල්ලගෙන වෙනස් වෙන්න දෙන්නේ නැතුව හෙල්ලෙන්න දෙන්නේ නැතුව පෙරලෙන්න දෙන්නේ නැතුව ඉන්නවා මම යන්න දෙන්නේ නැහැ කම්සක කියලා නේද අල්ලගෙන තියාගෙන ඉන්නවා හෙල්ලෙන්නවත් දෙන්නේ නැහැ වටපිට බලන්නවත් දෙන්නේ නැහැ කොහොමද මේකේ තියෙන මුලාව කොච්චරද කියලා දැනෙන්න ඕන පිළිබඳයක්. නේද? ඇත්තටම hina පහළ වෙන්න ඕන අපිට. ධර්මය අවබෝධ වෙන්න වෙන්න වෙන්න වෙන්න පිළිබඳ එක තැනක මහා බුදු උදාහරණයක් තියෙනවා. මහා ඝන අන්ධකාරයක අර කරවල වලකට වැටෙනවා මිනිස්සේ. මහා අන්ධර දෙකල විතර. වැටෙනකොට ඉතින් පොන්ද කැඩෙයි කියලා බයට අතපය එහාට මෙහාට එහාට මෙහාට කොල්ලනකොට මුලක් හම්බ වෙනවා. ඒ අවුවෙන් මුලේ එල්ලෙනවා. දැන් එදිලා ඉඳගලේ වැඩෙන එක ඉඳලා අමාරු. ඒක හින්දා කොහොම හරි එල්ලිලා දාඩිය තාගෙන අතපය විදිලා අතපය පොර වෙන්න තරම් දෙනකන් එල්ලිලා ඉන්නවා අමාරුයි. කොහොම වෙහසක් කරන්නේ. යන්තම් වටින් ගොඩින් එළියනවා. එළියනකොට පින්නත් මේ බලන හිමීන්ට පල්ලෙහා. බලනකොට තව වැටෙන්න තිබිලා තියෙන අඟල් 6යි. තේරෙනවද වැඩේ? වැටෙන්න දීලා තියෙන අඟල් 6යි. දැන් මොකද හිතෙන්නේ? දැනගෙන හිටියානම් පණිනවා. අඟල් 6. නේද? අපරාධෙමම එල්ලිලා හිටියේ. අපරාධෙමම එල්ලිලා හිටියේ කියලා හිතනවා. ඒ වගේ පින්නත් නේ ධර්මය අවබෝධ වෙනකොට කෙනෙකුට හිතෙනවා අපරාධෙමම එල්ලිලා හිටියේ. අපරාධෙම මෙහෙදලා ඇයි මගේ කියලා ගන්න බැරි දෙයකයි මම මෙච්චර කාලයක් මේ දුක් විඳලා තියෙන්නේ වැරදි දේ අල්ලන්න බැරි දෙයක් අල්ලන්න බැරි දුක් විඳලා තියෙනවා දැනගෙන හිටියනම් මම අතල්ලා දාන අත හරි අතහට දානවා නෙවෙයි අත හැලෙනවා ඇත්ත දැනගන්නකොට පින්වන්දි අත හැලෙනවා මේ බලන්න දැන් අපි හිත පැත්තට තුටක් කරේම තවත් දුක තේරුම් ගන්න ඕනේ හින්දා මේ දැන් පොදු උදාහරණයක් තියෙනවනේ. වැඩියෙන්ම කරදරකාරී දේ සහ පොදු දෙයක් තියෙනවනේ. ඒකින්ද මම ওই උදාහරණේ ගන්න බැරි වුණා. හිතක නැගෙන ආදරයක් වෙන හිතක්. දැන් කෙනෙක් කෙරෙහි තියෙන බැඳීමක්, දරුවෙක් කෙරෙහි තියෙන බැඳීමක්. දැන් උපන්දිනයක් දවසක මේ පාන්දර Tamanට ආදරය කරන ඔක්කොලාම මතක් වෙනවා. අද මගේ උපන්දිනය. මේ අය මට සුබපතයි, දෑගි අරන් එයි, අනේ අනේ මේ මේ අය මට ආදරේ මේ මේ අය හරි මට ආදරේ දෙංගපුයි කියලා ඔන්න මතක් වෙනවා මතක් වෙනකොට අර හිතේ මොකද වෙන්නේ හිත ආදරය කියන හැඟීමෙන් පිරීලා දැන් ඉන්නේ උදේම ඉන්නේ පිරීලා නිකන් මල් පිපිලා වගේ නද වගේ කොන්දිනේ මේක දැන් බලාගෙන ඉන්නවා භාගෙත් සැලකිලි ලබන්න දැන් හිත පිරීලා ඒ හැඟීම 9 10 වෙනකන් කිසි කෙනෙක් දුරකථනයකින්වත් කතා කරන්නේ නැහැ දැන් ඇත්තටම හඳුරු පයින් ගන්නට මේක මම තමයි හැමෝටම කතා කරන්නේ මට කවුරුත් කතා කරන්නේ නැහැ කියලා. දැන් උදේ පාන්දර දෙක හැවීමද Tamanට සැප දෙන්නේ නැත්නම් දැන් තියෙන හැකියාව. උදේ පාන්දර දෙක හැවීම බොහොම හොඳයි. දැන් පුළුවන් ද කෙනෙකුට දැන් ඇති වෙලා තියෙන මේ දුක් වේදනාව හදිස්සියෙම නෑ නෑ මේක ඕනේ නෑ මේක ඕනේ නෑ උදේ තිබ්බේ කොහොමද මේක අර මේක අයින් කරලා අරක දාගන්නවා කියලා දාගන්න පුළුවන්. හේතු ඇතිකල්හි ඇති වෙනවා මිසක්කා හේතු නැති වෙච්ච ගම නැහැ. හේතු කියනකම් ඔය හැඟීම් නැති වෙනවා පින්නත් හේතු නැති වෙච්ච ගම නැහැ. දැන් තරහ වෙන්න එපා එකම දෙයක් කතා කරනවා කියලා පහසු හින්දාගන්න. දෙන්න දෙන්න ඕන්න මොකද කරන්නේ? වෙලාවකට ඇති කරගන්නවා බැඳී. තරුණ කාලේ ඇති කරගෙන කියනවා නැතු නැත්තම් මම මැරෙනවා. වහකුප්පිත් අතර අරගෙන සමහර අය කියනවා මේ කොණ්ඩයි යන්නේ කියලා. නේද? බොරුවටත් මෙනේ කියන්නේ ඇත්තටම කියන්නේ. ඇයි හේතු ඇති කල්හි එයාට එහෙම හැඟීම ඇති වෙලා දැන් කොහොමද එහෙම හිටිය අය ටිකකින් මොකද කරන්නේ? අවුරුද්ද දෙකක් තුනක් ගිහිල්ලා මෙන්න වෙන හේතුවක් ඇති වෙලා ආ දැන් අර අර දැනත්තා හෝ දැනත්තේ ගැන හැඟීම් පහළ වෙන්නේ නැහැ. කරගන්නේ නැහැ නෙවෙයි. ඇයි වෙන හේතුවක් ඇති වෙනවා. දැන් අම්මලා හැම වෙලේම අඬනවා දරුවෝ ආදරේ නැහැ වයසට ගියාම. ඉතින් ඒ දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. අම්මලා දැම්ම මොකක් හරි. ඇයි?